පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න ලොකු දැන් බහින්ට හොඳයි. දැන් බලන්න මේ ඉඩමට කරලා තියෙන අපරාධික හැටි. හාරලා හාරලා හැම තැනම වලවල් හාරලා. මේ ඉඩමට මාලිගා තැන්න කීවම නිදන් වරු හිතන්නේ මේ ඉඩම හැමතැනම නිදන් අංගල ඇති කියලා. මං අර දිගා මඩුල්ලට යන්තෙන්ට පටන් ගත්තට පස්සේ තමයි මේ සේරම වින්නයි සිද්ධ වෙලා තියෙන්නේ. කෝ කෝ අර බෝගහ ළඟ තිබ්බ ගල් පිළිමේ ඈ මල්ලාසනේ කෝ අර හැබැයිටම ඊ දෙකම නෑනව ආන් අර නුගේ කාව බිඳලා තියෙන අලි වල අර කොතනද කොතනද අර අර මහ නුගේට පහලින් බලන්ටකෝ අලියෙක් දාන්න පුළුවන් තරම් වලක් අනුමානයක් නෑ මේ ඉඩම ගැන හොඳට දන්න කෙනෙක් මේ බිඳලා තියෙන්නේ. මො කවුරුයි කියලාද හිතන්නේ? එන කවුද නාමෙලා මිස? ආ නාමෙලා තමයි මාලිගා තැන්නේ ඔප්පුව නැහැ කියලා ඒක යට ගැහුවේ. මන්නම් හිතන්නේ නෑ නාමෙලේ වගේ වැඩක් කරයි කියලා. ආන්න ඔය දෙගිඩියාවයි අනුකම්පාවයි හින්දා තමයි නාමෙලා මගේම ගෙදර läගගෙන ඉඳලා මගෙම්ම padi අරගෙන අපේ බිසෝ කෙල්ලගේ හිත නම්මගෙන අන්තිමට මේ ඉඩ මේ තිබ්බ කෝටි ගණක් වටින රත්තරන් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියේ. කවුද කියන්නේ? නාමෙල් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියා කියලා. ආ මතක නැද්ද මං කිව්වා? මුදියා මට දිගා මඩුල්ලට ලියුම් පිට ලියුම් එව්වා කියලා. ආ ඕ කොහෙද? ඒවා මතක නෑ. අනේ මේ මං දන්නවා මුදියා කවුද කියන්ට. මුදියට කොමාරි ඕන කරන්නේ අපේ බිසෝව මිනිහගේ අර නන්නත්තාරි ගිහින් කොළඹට රිංගලා ඉන්න සිරිමලාට දැන් සිරිමල් කෝටිපතියෙක්ලු මිනිහට සල්ලි වහිනවලු එහෙම කියන්නේත් මුදියන්සමනේ නැතුව නැතුව හැබැයි ලොකෝ මුදියා මොනවා කීවත් නාමලාව ඉවර කරපු එක මයේ හිතට ලොකෝ සනසිල්ල <laughs> ඔව් හතරන් ඇතා අරන් පැන්නත් කාරි නෑ අපේ දූඩිංගට හානියක් අකරතැබ්බයක් නින්දාවක් හදියක් චටලා නොගිහි. කවුද කිව්වේ? නාමෙන් ඉවර කෙරුවයි කියලා. ඈ? කියනකො කවුද කිව්වේ? කවුද? වෙන වෙන වෙන කවුද අපේ මුදියා මසිනා මිසක් වෙන කවුද? කියන්නේ නාමෙල් දැන් ජීවතුන් අතර නැහැ කියලාද? සීවරන් දෙයනේ. අයියෙන් කියන්න එපා. අයියෙන් කියන්න එපා. මං හිතන්නේ මුදියාගේ නගරංකාරයෝ නාමෙලාව කුදලාගෙන ගිහින් සබ්බුව දීලා හුන්නස්ගිරි කන්දේ කරාතෙන් පහලට ඇරලා කම්මුතුයි. දෙයනේ. ඉතින් මේ වෙනකොට කැලේ ඉන්න නරි, කබරගොයි, වලස්ගෙරියොයි කොටි ඉතුරු හරියට වග කියලා ඇති. දැන් ඒ ගැන නඩු කියන්ටත් කාටවත් සාක්ෂි නෑ. අනේ අනේ දුක්ඛේ හීනෙන්වත් ඔය වගේ අසපුරුෂ දුෂ්ට නපුරු වචනයක්වත් මට නම් ගෙහෙන්න එපා. ඔව්. නෑ නෑ නෑ ලොකෝ. මුදියා එහෙම ලියලා ඇව්වේ අපේ කෙල්ල අපිට බේරගෙන හොඳයි කියන ඊලන්දාරියෙකුට පංගාර්තු කරන්න නේද? ඈ. කවුද ඉතින් ඔය කියන ඊලන්දාරිය? ඇයි දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා <laughs> ආ සුන්දරසේන ගැන හිතාමතා නේද මං මං එහාට ගිහින් අර වී අමුණු 10ක හොඳ අස්වැන්න තියෙන ජනමහ හොඳට වැඩෙන කුඹුරුයි අර ලොකු ගොඩයිද මයි ගේයි ඒ සේරම කොරන්ට කලින් ඇහුවද බිසෝගෙන් ඒ කාරණාව ගැන මේ මේ මුවන් පැලැස්සේ අපේ චාලිද්දරේ හැටියට මං වැඩ කරන්නේ. තේරුණාද? ඔව්. ඔව්. දෙමාපියෝ අහන්නේ නෑ දූගෙන් හරි පුතාගෙන් හරි අහවලා නැත්නම් අහවලීට කැමතිද නැද්ද කියලා. මගුල් කපුවා පරස්තාවක් ගෙනාවත් ඈ දෙපාරුසේ කැමැති නම් දෑවැද්ද හොඳ නම් කේන්දරෙත් ගැලපෙනවා නම් ඊට පස්සේ බත් බුලත් කනවා පෙර ගමන් යනවා ඈ ගේ දුර ඉද කඩම් බලනවා නැකැත්තට කියලා නැකත් දවසක් හොයා ගන්නවා රෙජිස්ටාර්ගේ පොතේ සේරම විස්තරේ ලියනවා. ඔව් සාක්ෂි අස්සම් කරනවා පෙළවහට. ඕනේ නම් දෙපාරුසේ නෑයෝ එකතු වෙලා මගුල් කරනවා. වැඩේ කමුතුයි නෝ. කමුතුයි. කොහොමද කමුතු වෙන්නේ? එහෙම නේද මේ අපි දෙන්නත් පූට්ටු කෙරුවේ. දෙපාරුසේ එකතු වෙලා නැතුව නැතුව එහෙම තමයි. හැබැයි අපි දෙන්නගේ පෙළවහට කලින් මගේ අප්පච්චිව රැවැට්ටුවා මේ මගුල් කපුවායි අනික හරිය මං කියන්නේ නෑ මොනවා රැවැට්ටුවා ඔව් රැවැට්ටුවාද රැවටුණාද ඒ දෙකම ඒ දෙකම ඔව් කපුවා අප්පච්චිට අර මාලිගාවේ මහවැල් යායම පෙන්නලා කීවා ඒකෙන් දෙකෙන් පංගුවක් ලොකුගේ දෑවැද්දට දෙනවයි කියලා අනේ කියන බොරු පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න දවසක් අප්පච්චි අම්මයි බද්දුලත් කන්ට ගියාම ලොකුට මතකද දිග දල දෙකක් තියෙන ලොකුම ඇතෙක් වත්තේ පහළ ඔය ළඟ කකුලට දම්මලක් දාලා කණුවක ගැට ගහලා හිටියා මතකද? ඒ ඇතා අපට අර ඈතින් නෑ වෙන කෙනෙක්ගේ ඇතේ එදා එතන මේ මේ <laughs> මගුල් කපුවා කීවේ ඒ ඇතා ඔයාගේ අපච්චිගේ කියලායි. හැබැයි ඉතින් මගේ අප්පච්චිත් ඒක විශ්වාස කෙරුවා. නමුත් අපි දෙන්න කසාද බැන්දට පස්සේ ඒ යතා තියා උගේ වර්චස්වත් මන් දැක්කේ නෑ. මේ මේ මේ බලන්න කවුද ආවේ කියලා. ඈ කවුද? අපි අනේ නේ හැම තැනටම එනම ඉදි කොටුවයි නූලයි වගේ. ආ මේ මුදියානේ මුදියානේ නේද? ආ මේ එනවා එනවා මෙහාට. එනවා එනවා. මොකෝ ආරච්චි මස්සිනා ලොකු විදෙන්න අද මේ මාලිගාව දැන්නට ආවේ. බලනවා මුදියෝ මේ ඉදමට කරලා තියෙන හානිය බලනවා අර වල් ඌර් බිම්හාර් කිව්වා වගේ බිම බිඳලා හැමතැනම කවුද මේ ඉදම හැමතැනම වලවල් හාරලා කියන්නේ මුදියන්සේ මේ ඉදම විතරක් නෙවෙයි මේකට එහායින් තියලා මගේ ඉදමත් හාරලා නග මොනවා මොනවා මේකට එහින් තියෙන ඉදම මුදියන්සේගේ කිව්වා ඒ කොයි ඉදමද අපිට මේක වෙදරාලාමිගේ කියලා දරාලාමිටත් කොටහක් ඇති. නමුත් මට තියෙනවා ඊට වඩා ලොකු කොටහක්. ඔව් පුවක් තියෙනවා මාගාව. ඒ කොටහ පරම්පරාවෙන් ආපු එකක්ද නැත්නම් මේ මේකේ වැඩේ ලොකු නගා. මේ පැලැස්සේ ඉඩම් වල ආරවුල් කීවාම ඉසේ කෙස් ගන්න. ඉතින් ඒවා අයිතිකාරයන්ගෙන් පැවතෙන හැම ලෝකෙකුට හරි සොක්කියෙකුට හරි ඒවායේ උරුමයක් තියෙනවා. අන්න එහෙම උන්දලාගෙන් මං ඒව පවරගත්තු ඔප්පු මාගාව දැන් තියෙනවා. ඒක හොර ඔප්පුවක් මුදියෝ. ස්ටෑම්ප් මුද්දර ගහලා සාක්ෂිකාරින්ගේ අස්සනුයි අස්සම් කරන්ට අකුරු දන්නේ නැති උන්දලාගේ මාපට ඇඟිලි වල කන අස්සනුයි. චේරම ඇතුව ලියාපු ඔප්පු කොහමද හොරොප්පු වෙන්නේ? ඈ? අපි ওই කතාව වෙන දවසකට කල් දාමුද? මේ මේ මං යනවා අර වතුර පතේ පිපිලා කියන නිර්මාණ මල් ටිකක් හදාගෙන ඉන්න. අද හවහට පන්සලට යන්න ඕන. ඇයි ඇයි අර මලගිය පරාණකාරයට පින්පමුණුවන්නද? අරච්චිල කට කට කට. මං කිව්වලේ ඒ ගැන වචනයක්වත් කියන්න එපා කියලා. මට වැරදුනා මුදියෝ. මට වැරදුනා. ඒ වුණත් ඒ වුණත් ඇයි ඒ ගැන කතා කරන්න හොඳ නැද්ද අපට? ඒ වැඩේ කම්මුතු කරන්න යකඩයට බැරි වෙලයි කියලා මං කිව්වේ නැද්ද? මොනවා මොනවා එහෙනම් මට මේ පෙරේදා උඹ එවාපු පෝස්ට් කාඩ් ලියුමේ ලියලා තිබ්බේ නාමෙලා ආයෙත් නම් පන පිටින් මේ මුවන් පැලසට එන එකක් නෑ කියලා. ඔව් මං එහෙම ලිව්වේ නාමෙලා ගැන හොයා බලන්ට මන් දාපු උත්තුකාරයෝ කීවේ මිනිහා හුන්නස්කිරි කන්දෙන් පහලට තොලංචි කෙරුවා කියලා යකඩයා කීවා කියලා. උගේ මලය මලකඩයා කොස්සත්තේ ගෙදර සිරිමලීට කියපු කතාව සිරිමලී ආප්පකඩේ හාමිනේට කියව. ඊට පස්සේ ඒ කතාව ආප්පකන්තාපු හැමෝටම කියලා ප්‍රසිද්ධ කරන්ට කලින් ආප්පම්ම මං කසාද බඳින්ට යන අර සුදු හාමිනේට කිය. සුදු හාමිනේ මට වහාම ඒ සේරම කිව්වා. ඒකයි මං මේ පෝස්ට් කාඩ් මේක මේක මහා හතර බීරි කතාවක් නේ මුදියෝ. ඒ කියන්නේ උඹ දිගා මඩුල්ලට එවාපු පෝස්ට් කාඩ් එක විශ්වාස කරගෙන නාමෙලා මැරුවයි කියලා මං තීරණය කරගත්තා. ඈ ඒ තීරණයේ උඩ මං හිතුවා බිසෝ ඒ කරදරෙන් බේරුණයි කියලා. ඒ හින්දා මං කල්පනා කෙරුවා බිසෝව අර දිගා මඩුල්ලේ ගල් බොක්කිරාලගේ පුතාට තීරණය කරලා හිටන්. හැයි හැයි ඒ ඉක්මන් තීරණ ගන්නේ. ඉක්මන් කොටයි මස්සිනා ඇයි බං කලදුටු දාවල ඉහගම් කියන උපහැරණේ බොට අමතකද ඈ මෙච්චර කාලයක් මම බලා හිටියේ ඒ නාමෙලා ඈ එක්කෝ දුම්බරට පන්නලා දාන්න නැත්නම් බිසෝව හොඳයි කියන වෙන ඉලන්දාදයෙකුට තීරණය කරලා හිටා හොඳයි කියන්ට ඉන්නේ මගේ කොල්ලා සිරිමල් නේද ඈ ඇයි ඒ ගැන කතා නැත්තේ සිරිමල් පිටේකෙද්ද අපේම ලේ උරුමේ තියෙන හැවැස්ස බෑන නේද? හැවැස්ස වෙන්නේ ළඟම ලේ උරුමේ තියෙන ආ නෑ මේ ඒවා ගැන අපි පස්සේ කතා කරමු. මේ දැන් මගේ යකා හොඳටම ආවේශ වෙලා ඉන්නේ මුදියෝ. <laughs> ඒ යකාව දුම්මල අහුරක් පන්දමට ගහලා පන්නලා දාපන් මස්සිනේ. ඔය ඔය ඔය ඒ සරේ උඹ එනවා මට අවවාද කරන්න නේද? බෝලන් මුදියෝ උඹ මේ පෝස්ට් කාඩ් ලියුමේ මට ලියලා ඇව්වා ඈ දැන් ඉතින් බය වෙන්න කාරණාවක් නැහැ අන්න පැලැස්සේ බજાર එකේ ඉන්න යකඩයයි අනික් නගරංකාරයෝයි නාමෙලාව කම්මුතු කෙරුවා කියලා. නෑ කියන්න එපා උඹ. හරි ඉතින් මං එහෙම ලියලා එව්වේ මගේ අතින් සල්ලි ගත්තු යකඩයා සහතික වුණා ඒ වැඩේ টොප් එකට. මොන අයකට මොන අයකට? මොකද්ද টොප් කියන්නේ? මොකද ඒක රාජ්‍යල මාසිනා දන්නේ නැද්ද? දැන් මේ අපේ බජාර් එකේ මොකේ කිව්වා? මොකේ කිව්වා? පහල කඩ වීදියේ ගැටයින්ගේ කතාබහ. උම්මට දිවුරලා පොරොන්දු වුණා නාමෙලාව උස්සනවයි කියන්නේ. ඒ කියන්නේ මං නාමෙල්ට දීපු ලියන මහත්තයාගේ තානාන්තරයෙන් ඉහළට උස්සනවයි කියලාද? නෑ මස්සිනේ උස්සනවයි කියන්නේ ලාමෙලාව මරන්ට හොරකම් කරගෙන ගිහින් ඊට පස්සේ කන්දෙන් පහලට නෑ නෑ උස්සනවයි කියන්නේ දැන් මේ මගේ කාරක උස්සනවයි කියන්නේ හා හා හා කොට උඩ දාලා උස්සලා තියෙන්නේ නෑ නෑ එහෙනම් මොකද්ද මේ කියන්නේ කොටින්ම එවුන් කීවොත් අද රෑම උස්සනවයි කියලා හෙට උදේ මට මගේ කාර්යක නැහැ. ආහා ඒ කියන්නේ ඒක උස්සලා නෑ මස්ලිනා. ඔය ඉතින් ඔය ඉතින් මේ කාර්යක හොරෙන් අරන් යනවා. අන්න එහෙම තමයි යකඩයා එහෙම නාමෙල්ල ඉස්සුවේ. ඔහෙ ඵලයා. උස්සලමයි ඉස්සුවයි කීවත් ආයෙත් ඒකේ දෙකක් නැහැ. කපෝටි. අන්න ඒකයි මම මේ පෝස්ට් කාඩ් එකේ ලියලා ඊට පස්සේ නාමිලා කියලා කෙනෙක් නැහැ. ඌ ඉවරයි කියලා. දැන් තේරෙනවද මස්සිනා? මේ අහපම් මුදියෝ මේ අහපම් කටුපුල්ලේ ගෙදර මහරජිල හැටියට නන්දරාපු මුලා දෑනියෙක් මම මගේ එකම දුව හොඳයි කියන බෑන කෙනෙකුට දීගතල දීගන්ට බැරි වුණොත් මොකද්ද මගේ ලොකු කමෙන් ඇති වැඩේ ඈ ඒ හින්දා නේද මං කීවේ අපේ සිරිමල්ට බිසෝව ලොකු වෙනවා ඇහුණද ගෙදර ඇත්තෝ? ආ ඉවර නැද්ද ඔය සාකච්ඡාව? <laughs> වත්තේ වලවල් හාරපු හොරා ගැන අහ බැලුවද? ඔව් ඔව් මම බැලුවා. මම මේ ගැන තමයි මේ තාමත් අහලා බලන්නේ. අර බලන්ටකෝ අර නෙළුම් පොකුණ ළඟ පුන් කලසක් වගේ තිබ්බ ගල් කැටේම ඒක නෑ. ඒක පුන් කලස් ගල් කැටේම. ගල් කොටේක තියෙන අගේ මොකද්ද? ඈ මොකද ඒක දිනගේ ඒක අරන් ගියාට කාරි නෑ. හානේ ඒවා අපේ පුරාවස්තු නෑ. ඒවැ වටිනාකම ගැන කියලා වැඩක් නෑ. හැබැයිටම කවුද මේවා හොරකම් කෙරුවේ? මේ මං යන්න ඕන මස්සිලා. හ්ම්. මට අද හුඟක් වැඩ තියෙන දවසක්. හ්ම්. මං යනවා නගා. මම යනවා ආරච්චි පස්සේ. ආව් ආව් තමන්ගේ වැඩ කටයුතු ප්‍රමා කර ගන්නට එපා මුදියෝ. ආ හොඳයි හොඳයි. මේ අපි පස්සේ මුණ ගැහමු අරගෙන කතා කරන්ට. ආ ආ අන්න අන්න අන්න අන්න ඉන්නවා අර ඉන්නේ නිදාන් හොය හොය වලවල් හරන හොරෙක් අර ඉන්නේ ආ ඒ දාපන් උඹේ අතේ තියෙන ඔය උදල් නැපීමට නෑ නෑ ඒ මිනිහා හොරෙක් නෙවෙයි එහෙමනම් ඇයි ඌ මගේ මේ ඉදමට ආවේ ඈ ඒ දාපන් උදල්ලයි ඔය වප්පියයි දෙමට හ්ම් ගලවපන් ඔය ඔළුව වහගෙන බැලලා තියෙන සුම්බරේ සුම්බරේ ගලවනවද නැත්තතෝ උඹ කවුද? ආයිබුවන් මම මේ මුවන් පැලස්සේ බණ්ඩියා. බණ්ඩියා? ඔව්. ඇයි ඔබ මේ වත්තට ආවේ? ඈ ආවේ නිදාන් තියනවද කියලා බිමහරන්ටනේ ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ වරෙන් මෙහාට වරෙන් මෙහාට මා හා වරෙන් මෙහාට වරෙන් මොනවද මොනවද ඔය ගෝණි මල්ලෙන් බැඳගෙන ඉන්නේ මොනවද දාපහයක බිමට දාපහ ආයිබුවන් මේ මේ මේවා මේ මේ බලාපන් මේ බලාපන් උඹ මේ ඉදමට කරලා තියෙන අපරාධ බලාපන් ඈ මම මේ ඉදමට ආවා විතරමයි ආරච්චි මහත්තයා මම මේක ලෙහෙසියෙන් අරින්නේ නෑ මේ මේ මේ මේ බණ්ඩියා බණ්ඩියා ආ මොකහරි මොකහරි මං ලියනවා නඩු සපෝර්තු උඹ අවසර නැතුව ගම්පොර දානියාගේ මාලිගා තැන ඉදමට හොරෙන් ඇවි නිදාන් හොයන්ට හොට බරියා බිම බින්දින්නේ හැමතැනම වලවල් හාරලා මහගලේ දෙයියන්ට දැනිච්චාවේ මේ යව නඩුව මම මේ ඉදමට ඇතුළු වුණා විතරයි නාන්න කටින්ම පිට වුණා ආ තමන් කරපු වැරද්ද. අන්න ඒ කියන්නේ උඹ මගෙන් අවසර අරගෙනද මේ නිදාන් තියෙන ඉඩමට ආවේ. ඇයි ආරච්චි මහත්තයෝ මං හොරකම් කරන්ට නෙවෙයි ආවේ. මේ මේ මේ පන්තියට යන්න කියන්න. මේ ලොකු මගේ රාජකාරි වැඩවලට කර දාන්න දෙන්නපා. තේරුණාද? මේක මේ මහ දවාලේ ඉදමට එන්ට ඇත්තේ රෑට බිම බිඳපු නිදාන් හොරු මූව එවන්ට ඇති නිදානේ සුම්බුන් වැටිලා ඇති කියලා හොයන්ට. ආ අර පේනවද අර පේනවද? ගෙනත් තියෙන ගෝණි මල්ල මේ. අර අතේ තියෙන්නේ අර ඈ තුන්සානි උදැල්ලයි ඉනේ වප්පිහියක් මාව දැකලා අතන බිමට දැම්මා මොකද යකඩ නාරසනයක් නේද? මොනවා හරි මේ බෙඔය බෙහෙත් ඖෂධ හොයන්ට ආවද කියලා අහබලන්ටක ඉස්සෙල්ලම ඔය කීවේ ඔය කීවේ බෝලල් ලොකු මේකා කවුරු හරි හොර නායකයෙක් මේ වත්තට එවලා තියෙන්නේ. බලනවා බලනවා මොකේ මූණේ හැටි. ආ හොරෙක් වගේ නේද? ආ හොරෙක් වගේ නේද පේන්නේ බලනවා. මේ නෑ මේ මිනිහා මේ පැලැස්සේ වතු වල වැඩ කරන අහිංසක මිනිහෙක්. යන්ටාරින්ටකෝ. ඔය කියන්නේ ඔය කියන්නේ. බොලන් ලොකු හොරාටයි ගහන ගැටේටයි බුරුලක් දෙන්න එපා කියලායි අප්පච්චි මට ඉගැන්නුවේ. මේ බාන්දියා යනවා යන්ට නිකන් ඔතන හිටගෙන පැගහෙන්නේ නැතුව. ආ එක අඩියක් තියන්න එපා. එක අඩියක් යන්න එපා. මම මේ සපෝර්ට්ව ලියනකල් හිටපන් ඕම. දාපන් අතේ තියෙන ආයුධ සේරම බිමට දාපන් ඔය සේරම බිමට. ආව ඔය සාක්කුවල තියෙන දුණු පිහියා කිරි කී බයිසිකල් දම්වැල් කන් හැඳි දත් කටු සේරම දානවා බිමට. ඒ ඒ කිසිම දෙයක් නැහැ මගේ සාක්කුවල. ඈ එහෙමනම් සාක්කු කන පිට කරවලා දසා දාලා පෙන්නන්න. දෙකම දෙකම දෙකම. ආ. ඔව්. ඔව් දසා දැම්මා. ආහා මොකද්ද ඒ වැටුනේ? මොකද්ද ඒ වැටුනේ? කතා කරපන්. කතා කරපන්. මොකද්ද ඒ වැටුනේ? ඒ වැටුනේ බීඩි කොටයක්. අනේ හාදයට යන්ට දීලා අපි යන් ගෙදර යන්ට. නෑ නෑ නෑ නෑ මම මගේ ඉඩමට කරලා තියෙන ලොකු වින්හැය කරපු මිනිහා ගැන මේක දන්නම ඇති. ආහ් භාගිදා මේවා කරනවා ඇත්තේ මුදියන්සේ. නෑ නෑ නෑ නෑ එක්කෝ නාමෙලා නැත්තම් මුදියා නෙවෙයි මුදියා නෙවෙයි. ඔයගේ කටින්ම නේද කීවේ? නාමේ ජීවතුන් අතර නෑයි කියලා. හරි හරි. ඒ නැතිවෙන්න කලින් ඉදමට පැනලා නිදාහනේ හාරගෙන. ඕම්. ඉදමට කරලා තියෙන අපරාධෙට ඒ ඒ ඒ ඒ කොහේ යන්නද කකුලක් කුසියේ? හයි. ඒ දුවන්ටද කල්පනාව? උඹ දුවලා බේරෙන්න බෑ මේ ආරච්චි හාමුදුරුවන්ගෙන් ආ ඉඳගනින් ඔය ඉඳගනින් ඔය නිදි කුඹ පඳුර උඩ. ඕනේ කටු වෙන ගණී නේද දෙයිනේ. කටු කටු නෙවෙයි දඬු කඳේ ගහලායි මම මේ හොරාව මහතැන් වලට බාර දෙන්නේ. පාටු බලනවා බලනවා වගේ බැල්මේ හැටි හොර බලලා වගේ බලන්නේ ඌ ඇවිදින්නේ හරියට ඔත්තු බලන හොරෙක් වගේ ඔය තේරු දැක්කද ඔය ඔය ඔය උඩ බලන්නේ දැන් ඉර කොහෙද තියෙන්නේ කියලා බලනවා ආ වෙලාව දැනගන්න ඒකත් හොරෙකුගේ හැටියක් තමයි උඩ බලන එක හොරාගේ හැටියක් කීවා ඔව් ඔව් එහෙනම් අපිත් උඩ බලවනම් ඉර කොහෙද තියෙන්නේ වහින ලකුණු තියනවාද කියලා දැනගන්න අපි චොරුද මේ මන් දැන් යන්ත දාරච්චි මාත්‍යා මොනවා උඹ යන්ත ආරච්චි මුලා දෑනියගෙන් ලිසලා පනින්ට උඹ දැනගනින් මගේ නීතියේ දැල මකුළු දැලක් වගේ කියලා හැම හීන් සතෙක්ම මකුළු දැලේ හිර වෙනවා මිසක් යනු නෑ ඒ කියන්නේ ආරච්චිලා මකුළුෙක්ද ඔව් ඔව් ඔව් ඔව් මගේ දේපොළ වලට හානි වින්නැහි කරලා රින්ගන්ට බෑ මගේ දැලින්. ඔව්. උඹ කොච්චර හීන් උනත් උඹ දැන් මකුළු දැලේ පැටලිලායි ඉන්නේ. උඹට බෑ දැල කඩාගෙන රිංගලා පනින්න. ඒ කියන්නේ මකුළු දැලේ පැටලිච්ච පුංචි සතා අල්ලගත්තා කියලාද? එතකොට දැල කඩාගෙන පනින ලොකු එවුන්ට මොකද කියන්නේ? ලොකු ලොකු මොකද? මොකද්ද ඒක කියේ මේ? බාණ්ඩියා කියන්නේ මේ ඉඩමේ තිබ්බ ඒවා හොරකම් කරාපු ලොකු නමක් තියෙන සතා දැල කඩාගෙන යන්ට ඇතිලු. මේ පුංචි සතා හුවෙද්දී මේ ඒ හැබෑට මූ මේ කියන්නේ කවුරු නමුත් නිදානේ ගන්ට බිම බිඳලා භාගෙදා තිබ්බ දෙයක් අරගෙන පැන්නා කියන එක නේද? එහෙමනම් මට තියෙන්නේ මේකගෙන් මේ පැන්න හොරු කවුද කියලා සටහන් කරගන්න හිතන්. මේ පින් සිද්ධ වෙයි ඒ ආදයට යාන්ට දෙන්නකෝ. ලොකුට මොකද ඔය හැටි කැක්කුම මේ වත්තට ඇතුළු වෙච්ච හොරා නිදහස් කරන්න. මං කියන්නේ මේ බණ්ඩියා හොරෙක් නෙවෙයි කියලා. ලොකු ඔය කතාවම කීවාර නාමෙලා ගැන. ඩිංගක් ඉන්නවා ඩිංගක් ඉන්නවා. මේ වණ්ඩියා දන්නව ඇති නාමලා ගැන. ඒයි වණ්ඩියා. වණ්ඩියා නෙවෙයි වණ්ඩියා නෙවෙයි බණ්ඩියා බණ්ඩියා. ආන්න හරි අන්න හරි. බණ්ඩියා දන්නව ඇති නාමලා ගැන. අහා ඒකයි ඔහේ මට මුව නිදහස් කරලා අරින්ටයි කියන්නේ ඈ. ඒයි වණ්ඩියා. ඔය බණ්ඩියා වණ්ඩියා නෙවෙයි. ආ හරි හරි හරි. බණ්ඩියා වරෙන් මෙහාට. මෙහාට වර. ඔය කාරෝදි කියවරේ. මම් බොට යන්ට දෙන්නේ මං අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් විතරයි. ආරච්චි මහත්තයා මම මේ කිසිම වරදක් කරුවේ නැතුව මෙහෙම නවත්තගෙන ඉන්න එක වැරදි නේද? ඔබ මේ ඉඩමට අවසර නැතුව ඇතුල් වෙලා හිටියේ එක ලොකු වැරද්දක් තේරුණාද? මේක කැලෑවට ගියේ ඉඩමක් නේද? කැලෑවට ගියත් කිසිම එකෙකුට අවසර නැතුව මේකට ඇතුල් වෙන්න සහනම් මිනිහෝ කිසිම එකෙකුට ඇතුල් වෙන්න තහනම්. කිසිම එකෙකුට අවසර නැතුව මේ ඉදමට ඇතුල් වෙන්න තහනම් කිව්වා ඒක නේනම් බෝල දැම්මන් කීවේ කිසිම එකෙකුට එහෙමනම් අර රිලවත් එකෙක් නේද? ඈ ඌට අවසර දීලාද මේ ඉදමට පැනලා ඉන්නේ? <laughs> ඔය කට වරද්ද ගත්තා එකෙකුට කියලා. මම මං කිව්වේ මේ කිසිම මිනිහෙකුට නෑ නෑ කිසිම එකෙකුට කියලායි කිව්වේ. හා දැන්වත් ඒ මිනිහට යන්න දෙන්නකෝ පවුනේ. හොරකම් කරන ලොකු එවුන් දැල කඩාගෙන රිංගල යද්දි මේ හීන් එකේ කල්ලාගෙන ඇති වැඩක් තියනවාද? හ්ම් ඒකත් හැබෑව. ඒයි වණ්ඩියා. ඔය ඔය බණ්ඩියා. අන්න හරි අන්න හරි. බණ්ඩියා. මං උඹව නිදාස් කොල්ලා අරින්ට නම් මට ඇත්ත කියන්න ඕනේ උඹ. ඇයි උඹ මේ කැලෑවට ගිය මගේ ඉඩමට ඇතුල්ුනේ? කියපන්. මං ආවේ බේත් ඖෂධයක් හොයාගෙන එන්ට කියලා මේ ගමේ වෙදරාළාමි මට කියපු හින්දා. ආ මොකද්ද මේ බේත් ඖෂධය බොලා? අර අර මේ සුවඳ ගහන මේ අර හීන් හීන් වැල් જાතිය මේ ආ මේ තියෙන්නේ මේ ගෝණිය ඇතුලේ ආ මේ මේවා තමයි ආනේ මේ ඉරමුසු නේද හරි සුවඳ හරි හරි හරි හරි වෙදරාලාමි කීවද මේවා මගේ කැලියට ගිය ඉඩමේ වැවෙන්නේ කියලා තොට. වෙදරාලාමි කිව්වේ මේ මාලිගා තැන්නේ කැලෑව රාලාමිගේ. ඔන්න තවත් ගැටයක් පැටල වෙනවා එතන. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. මේ ඉරමිසි කියන බේත ඇයි බොල මේ? ඉරමුසු ඉරමිසි නෙවෙයි. ඒ වෙදරාලාමිගේ ගෙදර නැවතිලා බේත් කලවම් කරන මිසි බිසෝනෝනගේ යාළුවෙක්ලු ලොකු මැනිකේ බේතදන්තත් කිව්වා යාළුවට හුඟක් අමාරුයි කියලා කිව්වා අහස පොළොව දෙයෝ සාකි කවුද බිසෝගේ පිරිමි යාළුවා ඈ නාම නාවද්ද ඈ බල වරේ වරේ යන්ට මායක බෙදගෙදරට යන්ට වරේ යන්ට වරේ යන්ට මා පොල්ල අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රාම්‍ය වණිකසේකර සෝමසිරි චන්ද්‍රසේන සමග කමල් දේශප්‍රිය නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය Thank you.